ඒ වගේ ඕන සද්දයක් එන ගහච්චාවයි දියැල්ලේ tire දියැල්ලක් පෙන්නුවාට දිය tire පෙඟෙන්නේ නැහැ. tire ගිනිකන්දක් පෙන්නුවාට tire පිච්චෙන්නේ නැහැ. මේක අල්ලන තැවෙන එකට තමයි කියන්නේ අතීතයේ අනුගමනය කරනවා අනාගතය ගැන තැවෙනවා. මේ දෙක තීම වර්තමානට අවදියක් නැහැ. පච්චුප්පන්නං චියෝ ධම්මං තත් තත් විපස්සති. යම් ධර්මයක් ඒ ඒ වෙලාවේ මතුවෙනද එතන එතන විපස්සනා කරනවා නම් ඒ කෙනාට අසංහිරං අසංකුප්පම මේ తాවකාලිකව මතුවෙන දෙයට කේන්ති ගන්න දෙයක් හෝ සන්තෝෂ වෙන්න දෙයක් නෑ මොකද මේ ධර්ම ඉන්නේ අපට කතා කරන්න නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න ඔය එකම ධර්මයක් මේ අපිට එල්ල වෙලා නෙමෙයි කොහෙදෝ යන්නේ එකක් අල්ලගෙන මේ අපි නඩු කියන්නේ ඒ කියන්නේ මාන්න කරකවන ඒ කියන්නේ තණ්හාවට ඒ කියන්නේ මමත් පොරක්. මම ඉන්න තැන ඉව සෙල්ලම් කරන්න බෑ කියලා ගම මේ මුවන් පැලසේ ආරච්චිලා කියලා මං ඉන්න තැන් වල ඉව වෙන්න දෙන්න බෑ කියලා. අපි ඔක්කොම ආරච්චිලා තමයි. කොහේ මොන හරි යන්න ගියත් මම ඉන්න තැන ඉව වෙන්න දෙන්න බෑ කියලා අර ඕක ඔළුවේ දාගෙන. අන්තිමට වෙන්නේ මොකද්ද? තැවෙන එක විතරයි. ඉතින් බුදුරජාණන් අපිට යතුරක් දෙනවා. අපිට ක්‍රමයක් පෙන්ලා දෙනවා. මොකද සීලයක පිටලා සමාධියක පිටලා බලපං මේ ධර්ම දිහා අසංගීරං අසංකුප්පං ඒ වල්ලාගෙන තැවෙන්නෙත් නැතුව ඒවට ගැටෙන්නෙත් නැතුව යම් විද්වාම අනුභවයේ ඒක විනිවිද දැකලා ඒකත් එක්ක හිතියට ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහුනට ඒ සද්ද හරහා බලනවා නම් සද්ද ඇහෙද්දි තානපන බලන්න පුළුවන්. වේදනා තියෙනවා යම් ප්‍රමාණයක් වේදනාව කොයි වෙලාවෙත් තියෙනවනේ. ඒක නිසා යම් ඊට වැඩිය පොඩි වේදනාවක් තියෙද්දි බලන්න ආනපන බලන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අපි හිතමු ඉතිවිලි තියෙනවා හිතවිලි නැති හිතක් නැහැ. යම් හිතවිල්ලක් ඇවිල්ලා අපිට කරදර කරනවා. කමන්නේ. ඒක නැත නැවත නැති වෙනවනම් බලන්න මේ හිතවිල්ල තියේදී ආනපානෙ බලන්න පුළුවන්. ඒ කියන්නේ හිතවිල්ල හරහා බලන්න. විනිවිදින්. ඒකට බලනකොට ආනපානෙ තියෙනවා. ඉතින් මේ තියෙන ආනාපානේ පැත්තක දාලා අර හිතුවක් අර හිතවිල්ලක් කරන චෝදනා කරනවායි කියලා කියන්නේ කාගේ වැරද්දද? කොහෙද යන්නේ හිතවිල්ල කරන චෝදනා කරන. ටෙලිවිෂන් එකේ පවුලේ වැඩ බලන්න බැරි අසභ්‍ය දෙයක් පෙන්වනවායි කියන්නේ. ඉතින් ඒක අර කට අරගෙන බලනකොට මේ මනුස්සයා හෙට පත්‍රයට කියනවා අද රට පිරීලා මෙහෙමම කරේ. ඇයි හද්දීනේ ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා ඕෆ් කරලා නිකන් හිටපන්කෝ. නිකන් ඉන්න ඒකම බලනවා. බල ඉවර වෙනකන් ඉඳලා අධ්‍යක්ෂකගේ නමත් අහගෙන පත්‍රයටත් ලියනවා. ඔච්චරයි මුළු ජීවිතේම. ටෙලිවිෂන් එකේ channel මාරු කරතයි. ස්විච් ඕෆ් කරන බටන් එකක් තියෙනවා. දෙකම කරන්නේ. අර කුණු හරබැම්බ බලනවා. බල්ල පත්‍රයටත් ලියනවා. මේ මේ මේම කැකිලි රජුගේ නඩුවක් මේකේ තියෙන. ඒ නිසා ඔය එන දේවල් වලින් එකකින්වත් අපිට ආඩම්බරයක් හෝ නම්බුවක් ඇත්තේ නැහැ. අවනම්බුවක් ඇත්තේ නැහැ. මේ බල් මේ දර්ශනයට කියන ශූන්‍යතා දර්ශනය. නැත්නම් කියන විනිවිද දැකීම, හරහා බැලීම. මේ හරහා බැලීම හිතලා කරන්න බෑ. අපි රූප හරහා බලන්න ඕනේ. ආශ්‍රද ප්‍රසාරයේ හොඳට හරහා බලලා තුනීව කරගන්න. ස්විම කරාට පස්සේ පේනවා හුස්ම හරහා අවකාශය. අවකාශය හරහා හුස්ම. මේ දෙක මට්ටම් කරලා සම්බර කරාට පස්සේ එන හැම වේදනාවක්ම වේදනා දෙකක් අතර මැද අදුක්කම සුඛ කියලා රූප අතර අවකාශයේ වාගේ වේදනා අතර තියෙනවා මේ මැද දෙකක් මැද එකක් තණ්හාවට අහු වෙන්නේ නැති ගැලවුම් මාර්ගයක් තියෙනවා අදුක්කම සුඛ නොදුක් නොසුඛ කියලා. එනතන් කියනවා මනාපමනාප දෙක අතරමැද සංඥාවේ තියෙන තැනක් අඳුනා ගන්න බැරි සංඥාවක් තියෙනවා. ඒක තමයි මේ මැරිලා නැති බවට එන සංඥාව. තමයි හොඳට විවේ කියලා බලහන් ඉන්න හැම වෙලාවෙම සංඥාවක් එනවා හොඳටම Taman දන්නවා මැරිලා නැහැ කියන්නේ. මොකද්ද සංඥාව? වචනෙන් කියන්න බෑ. සංඥාවක් එනවා හොඳට විවේකීව බලහිනකොට මට නිින්ද ගිහලා නැහැ කියලා. මොකද්ද සංඥාව? කියන්න බෑ. සංඥාවක් එනවා හැම වෙලාවෙම අපිට මට ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. ආ මේ සංඥාව වර්ණ ගන්න බෑ. මම දැන් මෙතන කියනකොට මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක ඕනි අම්මා මැරුණත්, ගෙට ගිනි ගත්තත්, ජල ගැල්මක් ආවත්, සුනාමිය ආවත් ඒ ඔච්චර සෙල්ලම් ඇස්සේ මම මැරිලා නැහැ කියන එක අපි අතාරින්නේ නැහැ නේ. අතහැරෙන්නෙත් නැහැ නේ. මට නිින්ද ගිල්ල නැහැ කියන කත හැරෙන්නෙත් නැහනේ. මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක. මේක අපේ gedara කරගත්තොත් මේක මගේ නිවහන කරගත්තොත් මේක මගේ ලැබුම් පොළ කරගත්තොත් බලන්න කොයි වෙලාවෙත් අපි නිතරම මම දැන් මෙතන කියන එක මැරිලා නැහැ නිින්ද කිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක අපෙන් අයින් කරන්න මොනම බලවේගයකටත් මේ ලෝකෙ බෑ. ඒක තමයි සමාදාන් වර්ධි වෙන්න වටින දේ. පීඨට ගන්න ඕන දේ. කල්යාණ මිත්‍රෙක් කර ගන්න ඕන දේ. ඒකෙම සංස්කාර තියෙනවා. සකස් කිරීම කිසිවක් නොකර බලා සිටීමේ හැකියාවක් මනුස්සයාට තියෙනවා. තිරසනෙකුට බෑ මොකද සහජාසෙයි තරම් බලවත්. නමුත් මිනිස්සයා යමක් නොකර සිටීම තමයි පරියංගයට ඇවිල්ලා උන් බහක් වගේ වාඩි වෙලා කිසිම චලනයක් අතින් කරන්නේ නැතුව ඉතින් කරන්නේ නැතුව මේක දිහා බලාන ඉන්නවට කියන කායනුපසනාව කියලා. ලොකුම කුසලයි. සබ්බ පාපස්සා කරලා. සියලු පවෙන් තොර වෙනවා. Taman ඒක දිහා බලානකොට අපි හිතන් තියෙන පිංකම් කරන දඹදිව යන්න ඕනේ කියලා. නැත්නම් බින් සිද්ධ වෙන්නේ නැහැ. පන්සල් වලට යන කිසිම පන්සලක් ඕනේ තමන්ගේ කය තමයි ලොකුම දේවස්ථානේ. ඒකට ඉnderලා විවේකීව කිසිම දෙයක් නොකර ඉතියා බලන් හිටියොත් ආනන්ජ කියලා බුදුන් සඳහන් කරන ලොකු කින ඔයිට දෙයක් ඇත්තෙම නැහැ. විඥානය කරන්නේ හැම වෙලාවම දෙකට බෙදලා ඇති පැත්ත අල්ලන. විඥානය තමයි ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා සූද්ධ කරන කැත වැඩේ පටන් අරගත්තේ සූද්ධට ඉස්සෙල්ලා විඥානය. හැම වෙලාවෙම දෙකක් හදනවා. අවකාශයේ රූප කියලා රූප පැත්ත අනිවාර්යයෙන්ම අල්ලන අවකාශයේ පයි කියනවා. සැප දුක් දෙක පැත්තක පැත්තට දාලා අදුක්කම සුඛ වේ පැත්තට දාගන්නවා සැප දුක් දෙක අල්ලනවා අදුක්ක සෝයන උපනියම විඥානය හැම වෙලාවෙම මේ කන්නේ සාපිර කරන්න තියෙන අඩුවට කියනවා අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ විඥානයේ වැඩිම දෙන්න ගැටල ඒකෙන් වාසි ලබනවා මේ බව දැනගත්තට පස්සේ කියන්නේ යං විද්වා මනුබ්‍රූහේ ඒක විනිවිද දැකලා විඥානයේ මායාව විනිවිද දැකලා ඒකත් එක්ක හිටියට විෂමරපු සතෙක් වගේ ඒ විඥානේ වශ කැවෙන්නේ නැහැ ඊට පස්සේ. විඥාණයෙන් අපි වලක් කරන අපි වගලා ගන්න බැරුව යනවා. ඉතින් මේ තැනට තමයි මේ ශූන්‍යතා දර්ශනය හරහා එන්න පටන් ගන්නෙ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කමඨහන හදියට සුද්ධ වුණේ නැත්තම් මේ ධර්ම කාරණා තේරුම් ගත්තේ නැත්තම් භාවනා හරියනකොට අපිට වෙන්නේ පාළු වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. නිදිමත වෙනවා. නමුත් බුදුජානක කියනවා ඕකට වෙන නමක් දාපන් උට හුදේ කලාව කියලා නම දාගන්න. විවේකයේ කියලා නම දාගන්න. ඒක තමයි ඔය වද්දේ කරත්ත සූත්‍රයේ හතර සැරයක් බුදුහාම කරන ඔය එකලා වීමේ හැකියාව තේරුම් ගන්න. ඒකෝදි කියන වචනේත් කිට්ටුයි. බුද්ධ කලාව කියන වචනේත් කිට්ටුයි. සනිපංගලම කියන වචනේත් කිට්ටුයි. ඒක නිසා අපි සෙනගත් එක්ක ඉන්න අයින් වෙන එක නෙවෙයි තියෙන්නේ. වර්තමාන චිත්තක්ෂණේ ඉන්නයි කියන්නේ. අතීතං නාන් වාගමේ නප්පටිකංකේ අනංගතං යදචීතං පහීනන්තං අපත්තං චනාගතං අතීතේ රූපඳින්න එපා ඒක ගිය දෙයක් අනාගතය ගැන සැලසුම් හදන්න එපා ඒක ඇවිල්ලා නෑ. පච්චුප්පන්නං චියෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ මතුවෙන දේ උඹට හොඳටම ඇති නිවන් දකින්න. ඒක විපස්සනා කරපන් ඒකෙ දෙරෙන්නත් එපා ඇලෙන්නත් එපා විනිවිද දැකපන්. මේක සෝපාකට තේරුණා. මේක පටාචාරාවට තේරුණා. මේක අඟුලිමාලාට තේරුණා. මොකද මේකට උපාදි ඕනේ නැන්නේ. මොනම ත්‍රිපිටක දැනුමක්වත් ඕනේ මොනම මොකක්වත් ඕනේ මේ කියන දෙමලේ තේරෙනවා නම් බුදුරජාණන්සේ කියන මේ වර්තමානට එන්න බෑ මොකද අපි වර්තමාන මොහොත ද්වේෂ කිරීම තමයි අපේ කලාව. ආන්න ඒක දැනගෙන වර්තමානයේ පවත්තන එක වර්තමානයේ ඉන්න එක තමයි ලুকুම දක්ෂකම ලুকুම පින ඒ වර්තමානයේ ඉන්න හැම චිත්තක්ෂණයකම බුදුන් එක ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන චිත්තක්ෂණ හැම වෙලාවෙම ධර්මයේ ඉන්නවා කියලා හිතා ගන්න. වර්තමාන හිතයි ඉන්න චිත්ත කියන හැම එකම සංඥා. එහෙනම් තමයි බුදුරජාණන්සේ වර්ණනා කරලා තියෙන්නේ වර්තමාන ජීවත් වෙන හැම කෙනාම සංඝ කියන කෙනෙක්ට වැටෙනවා. වර්තමාන චිත්ත තියෙන හැම කෙනාට කවදාක පාපයක් කරන්න බෑ. පාපෙන් තොරයි. එයාට සීලයක් තියෙනවා. ඉතින් මේක සමාදන් වුණොත් මේකට කියනවා ශූන්‍යතා දර්ශනය කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ පෙන්වන්න හදන මේ ආන්තා නාම්බුනාම ලාභ සත්කාර තාන්න මාන සේරම විනිවිද දැකලා ওই හැම එකකින්ම වෙන්නේ වර්තමාන මොහොත නැති කරන එකයි. ඒකත් තියාගන්න යම් කිසි ප්‍රමාණයකට තියාගන්න මොකද ඒක විනිවිද දැකලා මේ එකක්වත් මට වර්තමානයේ දැකීමට බාධාවක් නොවේවා. මට වර්තමාන વિશેයි ශූන්‍ය දර්ශනසේ පහළ වේවා. මට මේ හුදකලා මේ උත්තරීතර හුදකලා මේ ඒකෝදි භාවය නැත්නම් එකලා බව එතන මේ තනිපංගලම කාටවත් මට දෙන්න බෑ. මේක උපයාගත්තොත් මම මං කෙරේ කරන ලොකුම අනුකම්පාව එහෙම නැත්නම් අපි කියනවා අත්කුසලයේ කියලා මම ඊගාවේ චිත්තක්ෂණේ ඉඳලා මම පුළුවන් තරම් බලන්න ඕනේ යම් කාය කර්මයක් යම් වචී කර්මයක් යම් ජීවන රටාවක් තියෙනවා නම් මේ හුදකලා බවට යන ඒක තමයි බුද්ධජානනාංශික ප්‍රතිපදා. හැබැයි ඒකට යන්න බෑ මේක දකින්න නැතුව. දැක්කත් කමක් නෑ යන්නේ නැත්තම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව හැදුවේ නැත්තම් එයාට මේක බුද්ධියකුත් නෑ. ඉතින් මේක ලක්ෂ වාරයක් කිරුවා ප්‍රශ්නයක් නෑ. වැරදි වැරදි. මොකද ඒ තරම්ම අපේ හිත තත්ත්වගත වෙලා වැරද්ද හරියට තේරුම් ගන්න, හරිය වැරද්දට තේරුම් ගන්න ඉන්න නිසා නැවත නැවත මේ කරන උත්සාහයට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මේ ඉන්න කවුරක්වත් මේ නොදකපු දෙයක්වත් නොදන්න දෙයක්වත් නෙමෙයි. ඒක මේ මේ භාවනා කරලා හම්බෙච්ච දෙයක් නෙමෙයි. අපි මේ කරන්න හදන්නේ පිටපොට ගිය දේ ආපහු කරකොල්ල හරියට පොටට දාලා දැම්මොත් අපිට අවුරුදු 2600ක් පරණයි කියලා හිතෙන්නේ නැහැ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය ලංකාවේ ඉපදලා නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද ධර්මයේ සජීවි. හැබැයි මේ සජීවි ධර්මයේ තියෙන්නේ භාවනා කරන මනුස්සයගේ කැවුත්තේ මිස බාහිරේ නෙවෙයි. ඒ නිසා තම තමන්ගේ හෘදේ මණ්ඩලේ නැත්තම් තම තමන්ගේ විඥාන ස්රෝතය බුදුන් වඩින්න පුළුවන් තැනක් ධර්මයේ පිහිටන්න පුළුවන් තරම් සංඝයා වහන්සේ නමක් සීලයක් පිටයක් සීලයක් තියෙන තරක් වඩපත් කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා